අරුණ මනතුංග මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සරණ ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේ අපිට මෛත්‍රී පාරමිතාව ගැන බොහොම වටිනා කරුණු පැහැදිලි කරා ඒ කාරණා අහගෙන ඉන්නකොට මේ මගේ හිතට ආවා ස්වාමින් වහන්සේ ඊයේ පෙරේදා අපිට කරපු බොහොම වටිනා ධර්ම දේශනාවක් විතක්ක සංතාන සූත්‍රය එතනදී ඒ ඒක ඒ ඒ තුලින් ඇතිවෙච්ච අදහසක් තමයි මේ ඉදිරිපත් කරන්න හදන්නේ. දැන් ස්වාමින් වහන්සේ කිව්වා හුඟා දෙනෙකුට මෙත්තාව කියලා ඇලීමත් ගැටීමත් දෙක ඒ කියන්නේ රාගය හා ద్వේෂය මානසිකත්වයේ පැටලෙනවා කියලා. ඒක ඇත්ත. ඒ වගේම දැන් අපි මෛත්‍රිය කියලා ජප කරන විදියට දැන් බොහෝ විට කෙරෙන දේ පවා ඒක නොමග යවන සුළු දෙයක් වෙන්න පුළුවන් කියන එකත් පැහැදිලි. ස්වාමින් වහන්සේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒක සිද්ධ වෙච්ච බව මට පුද්ගලිකවම තේරිලා තියෙනවා. දැන් අදිචිත්ත ස්වභාවයක් ඒ කියන්නේ විපස්සනා මූලික අදිචිත්ත ස්වභාවයක් සාමාන්‍ය ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ යාට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතර්ක වගේ ඒවා එනකොට ඒවා විතර්ක නිසල් නිසසල කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒක යටපත් කිරීම නෙවෙයි ඒක ඇති වෙනකොට මේක ඇති වෙන බව දන්නවා ඒකට වෙහෙසක්වත් ගන්න නැතුව ඒ කියන්නේ ඒ තරම් වේගෙන් ඒක විතර්කයක් බවට පත් වෙන්නේ නැතුව දිගට දිගට යන දෙයක් වෙන්නේ නැතුව ඒක නැති වෙලා යන తත්වයට ඔහුගේ සතිය සහ සම්පජානි ප්‍රඥාවත් එක්ක දියුණු වෙලා තියෙනවා නම් එතකොට ස්වාමින්වහන්සේ අපිට කියලා දුන්න බොහෝ කරුණු වලින් ඒ ඒක යාට බලපාන්නේවත් නැති මේවා දැනගන්න එක වැදගත් යාට නමුත් ඒක බලපාන්නේවත් නැති තත්වයකට මනසපත් වෙලා තියෙන්නේ බොහොම සංසුම් මනසක් ඒ වගේම ඒකේ අමුතු ආකාරයක ප්‍රීතියක් තියෙනවා රාගයෙන් ඒ වගේම ඒ වගේ දේවල් වලින් නැති ප්‍රීතියක් එහෙම මනසකට මේක ඊට පස්සේ ඊළඟ අවස්ථාවකට මේක වර්ධනය කරන්න හරිම පහසුයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒ දැන් ඇත්තටම මෙත්තාවට මෙත්තාව කියන්නේ කුසල මනෝභාවයක්නේ. එතකොට අවශේෂ සියලුම අකුසල ධර්ම සියලුම ක්ලේශ ධර්ම මෙත්තාවට බාධක ධර්ම. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කතා කරනකොට කියන්නේ මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ ද්වේෂයයි කියලා. එහෙම නැත්නම් ව්‍යාපාදයයි. එහෙම අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඒක ඍජුවම ප්‍රතිවිරුද්ධ ධර්මය නිසා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මෙත්තාවට බාධා කරන්නේ ද්වේෂය කියන එක විතරක් නෙමෙයි ලෝභයත් බාධාවක්, තීන මිද්දත් බාධාවක්, වික්ෂිප්ත බවත් බාධාවක්. එතකොට සිත එකඟ නැති බවත් බාධාවක්. මේ සියලුම ක්ලේශයන්, සියලුම නීවරණ ධර්ම සියලුම අසත් ධර්ම පාප ධර්ම මේ කුසල ධර්මයට බාධා මොකද කුසල් සිතක් අවදි වෙන්න බෑ අකුසල මනෝභාවයක් තිබියදී. ඒ නිසා ඕනෑම මට්ටමක අකුසල මනෝභාවයක් මෙත්තාව ඇති කරන්න මෙත්තාවට විතරක් නෙමෙයි අනෙකුත් කුසල මනෝභාවයන්ටත් එහෙම තමයි. නමුත් අපි හඳුනා ගන්න ඕන මෙතනදී එක් එක් ධර්මයන්ට ඍජුව ප්‍රතිවිරුද්ධ ධර්ම තියෙනවා. දැන් සතිය ගැන කතා කරනකොට සතියට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි අසති අසති කියලා චෛතසිකයක් නැහැ. අසති කියලා කියන්නේ සිහියෙන් තොර බව. ඒතර සිහියෙන් තොර බව ඇති කරන්නට එක් කරුණක් නෙමෙයි සියලුම අකුසල ධර්ම බලපෑම් ඇති කරනවා අර සිහියෙන් තොර ගන්න. ඇයි ඒ? සිහිය කියන්නේ කුසල චෛතසිකයක් නිසා ඒක ඇති වෙන්නේ කුසල්සිතක විතරයි. කුසල්සිතක් ඇති වෙන්න බාධා කරන හැම අකුසල්සිතක්ම ඒකට ප්‍රතිවිරුද්ධ ධර්ම. නමුත් අපි අර ඍජුව ප්‍රතිවිරුද්ධ ධර්මය ගැන විශේෂයෙන් කතා කරනවා. අන්න ඒ වගේ මෙත්තාව ගැන කතා කරනකොට ද්වේෂය එහෙම නැත්නම් ව්‍යාපාදය ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මයේ හැටියට කතා කළාට අවශේෂ සියලු අකුසල ධර්ම සියලු නීවරණ ධර්ම මෙත්තාවට ප්‍රතිවිරුද්ධයි. මෙත්තාවට බාධක ධර්ම. ඒ නිසා යම්කිසි කෙනෙකුට මෙත්සිත අවදි කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ මනසේ මතුවෙන අකුසල ධර්ම පාප ධර්ම දුරු කරගන්නා ප්‍රමාණයට. ඒතකොට අධිචිත්ත ස්වභාවයකට ගියා හෝ නොගියා හෝ අමාරුවෙන් හරි ඒ ඒ අවස්ථාවේ මතුවෙන නීවරණ ධර්ම ටික යටපත් කරගන්න සමත්ුනේ නැතිනම් ඒ තැනත්තා මේ කියන මෙත්සිත අවදි කරන්න සමත් වෙන්නේ නැහැ. අනිත් කාරණේ අපි මතක තියාගන්නට ඕන ඒ අවශේෂ අකුසල ධර්ම අවශේෂ නීවරණ ධර්ම යටපත් කිරීම මෙත්සිත අවදි කරන්න පදනමක් වෙන බව හැබෑව හැබැයි අකුසල ධර්ම යටපත් කරපු පමණින් මෙත් සිත ඇති වෙනවා කියන එකක් ඒකෙන් අදහස් වෙන්නේ එහෙමයි. ඒක තමයි. ඔව් අපි පෙර දිනකත් සිහිපත් කළා මෝහය නැති තැන ප්‍රඥාව තියනවායි කියලා අපට ඍජුව කියන්න පුළුවන්. මොකද ප්‍රඥාවෙන් තමයි මෝහය දුරු වෙන්නේ. වෙන මෝහය දුරු කරන්න ධර්මයක් නැහැ. ඒක ඒක තමයි ඍජුවම මෝහය දුරු කරන ධර්මය. හැබැයි අපට ද්වේෂය දුරු කරන්න තව ධර්ම තියෙනවා. ලෝභය දුරු කරන්න තව ධර්ම තියෙනවා. එතකොට මේ ලෝභය, ද්වේෂය ආදී දුරු වෙලා මනස කුසලයෙන් යුක්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ කුසලයෙන් යුක්ත වෙච්ච පමණින් එතන මෙත්තාව තියෙනවා කියන්න බෑ. මෙත්තාව කියන්නේ අතිරේක මනෝභාවයක්, අතිරේක ගුණයක්. ඒක වෙනම පුහුණු කරන්න. හැබැයි ඒක පුහුණු කරන්න අර නීවරණයන්ගෙන් වෙන් කරගත්තු මනස ක්ලේශයන්ගෙන් වෙන් කරගත්තු මනස අපට විශේෂයෙන් හොඳ පසුබිමක් සකසන. ඒක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ කරුණෝපාය කෝසල පරිග්‍රහිතෝ ලෝකස්ස හිතසුකූප සංහාරෝ අත්තතෝ අව්‍යාපාද මෙත්තාපාරමිතා. එතකොට දැන් චෛතසික වශයෙන් ගත්තහම එතන තියෙන අව්‍යාපාදේ. අව්‍යාපාද චෛතසික ඇතිතන තමයි මේ මෙත්තාව අවදි කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ ඒ ගුණය වැඩෙන්නේ. එතකොට අව්‍යාපාදය කියලා කිව්වෙන් පස්සේ එතන අනෙකුත් ඒ දුර්ගුණ වලින් තොර වෙච්ච මානසික தත්ත්වය ඍජුවම අව්‍යාපාදය. එතකොට එතන මෙත්සිත අවදි කරන්නට පසුබිමක් හැදෙනවා. එහෙම නැතුව අව්‍යාපාදයේ ඇති වෙච්ච පමණින් එතන මෙත්තාව තියනවා කියන කාරණේ නෙමෙයි. අන්න ඒ දෙකත් අපි වෙනම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔබතුමා කිව්වා වගේ යම් කිසි කෙනෙකුට මේ නීවරණ ධර්ම, කෙලස් ධර්ම යටපත් කරගන්න, ඒවා දුරු කරගෙන අධිචිත්ත ස්වභාවයක් පවත්වා ගන්න පුළුවන් නම් ඒක ප්‍රසස්ත తত্ত্বයක්. එහෙම නැත්නම් ඒ ඒ වෙලාවට තදංග වශයෙන් හරි තමන්ගේ මනසේ මතුවෙන නීවරණ, ක්ලේශ ධර්ම යටපත් කරගන්න සමත් පුද්ගලයාට විතරයි මේ කියන මෙත්තා නැමැති මනෝභාවය පිළිබඳ යම් අත්දැකීමක් අවදි කරන්න පුළුවන් වෙන්නේ. ඒක අවදි කරගත්තු කෙනෙකුට පමණයි ඒක දියුණු කරලා බාහිරට පතුරවා හරින්නට පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් සාමේ ඒක මම සඳහන් කරා මේ මේකේ වැදගත්ම දෙයක් හැටියට සාමාන්‍ය ජීවිතයේ තේරෙනවා හොඳට බලාගෙන යනකොට සතිය සම්පජාන්නේ පුද්ගලිකව දියුණු කරන කෙනෙකුට සාමාන්‍ය ජීවිතයේ දැන් අපි ගොඩාක් දෙනෙක් කතා බහ කරනකොට පවා කතාව යන්නේ එක්කෝ අකමැත්තක් ප්‍රකාශ කරන්න නැත්නම් කැමැත්තක් ප්‍රකාශ කරන්න. ඉතින් උතන අර ව්‍යාපාද කියන ගොරහැඩි தත්ත්වය නැති වුණත් ඔව්. අපි හැමතිස්සෙම ඇලීම් ගැටීම් කියන ඒකත් එක තමයි තෝලන අන්න ඒක ඊටාම සියුම් විදිහට ඇති වෙනකොට පවා ඒකෙන් අයින් වෙන්න පුළුවන් නම් අපිට ඒතොර එයාගේ කතාව කොහොමදත් අඩු වෙනවා සමාජය වැරදි විදියට හිතන්න පුළුවන් නමුත් ඒ ස්ටෙප් එක තියෙන මනසක හොඳ හරියට සස්ස මේ සස්ත්‍රීක පොළවක වගේ මෙත්තාව ඊට පස්සේ අවශ්‍ය නම් එයාට දාගන්න පුළුවන් ඒක වර්ධනය කරන්න පුළුවන්. ඔය දෙකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ධර්මනේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙත්සිත ගැන උනන්දු වෙනවා නම් මම කොහොම හරි මෙත්තාව දියුණු කරගන්න ඕන මේ ගුණය වඩන්න ඕන කියලා යම් කිසි කෙනෙක් ඒ ගැන උනන්දු වෙනවා නම් ඒ මෙත්තාව ගැන උනන්දු වීමම අර ඇලීම් ගැටීම් වලින් සිත නිදහස් කරගැනීමේ උපාය වෙන්නට පුළුවන්. එහෙමයි. එහෙම නැත්නම් විපස්සනා මූලිකව ඒ ඇලීම් ගැටීම් යම් තරමකට අර විතක්ක සංඨාන වශයෙන් ඉන්ද්‍රිය භාවනා වශයෙන් එහෙම අපි දුරු කරගන්න පුහුණු කරනවා නම් එයාගේ මනසේ හොඳ පසුබිමක් හැදෙනවා අර මෙත්තාව කියන ගුණය අවදි කරන්නට පුළුවන් වෙයි. එතකොට ඔය දෙපැත්තම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ වගේම මේ මම මේ කතා කරන එක අවසන් කරන්න ඉස්සෙල්ලා මම හිතනවා මේ වසරේ අවසාන සාකච්ඡා වාරයයි අපි කරන්නේ. ඒ නිසා මේ සාකච්ඡා මේ වසරේ තිබ්බ සියලුම සාකච්ඡා අද එක පසුව එකතු කරනවා. තියෙන වෙබ් පිටුවකට තියෙන යොමුවක් මම අපේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට තව ටිකකින් ඉදිරිපත් කරන්නම්. ඒ වගේම විතක්ක සංධාන සූත්‍රයේ යොමුවත් ඉදිරිපත් කරන්නම්. ඒ වගේම ගිය සතියේ ස්වාමින් වහන්සේ මතක් කරා අපිට අර මුල් කාලයේ සිදු කරපු ධර්මදේශනා DVD තැටි ගැන ඒකේ පළවෙනි තැටිය මම ස්වාමින් වහන්සේගෙන් ලබාගෙන ඒ දේශනා 100ම දැන් එකතු කරලා තියෙනවා වෙබ් අඩවියට ඒකේ යොමුවත් මම තව ටික වෙලාවකින් මේ අපි කට්ටියට යොමු කරන්න. එත ඔබතුමාට බොහොම පිං සිද්ධ වෙනවා ඇත්තටම ඔබතුමා කොතෙක් අවශේෂ කටයුතු තිබුණා වුණත් මේ ධර්මය සමාජගත කරන්න දරන ප්‍රයත්නය ඇත්තටම අපේ සියසට රූපවාහිනී යන දේශනා ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව මේ හැම එකක්ම කොහොම හරි අරගෙන ඒවා වැඩි දෙනෙකුට බලන්න අවස්ථාව සලස්වලා දීම ඊටාම අගය කොට අපි සලකනවා ඒකට ඔබතුමාට පුණ්‍ය ආනුමෝදනා කරනවා ඉතින් ඒ නිසා හැම දිනකටම අපිත් යෝජනා කරනවා මේ අපේ මනතුංග මහත්මයා විසින් පවත්වාගෙන යන වෙබ් දම්සර කියන ඒ වෙබ් අඩවියට පිවිසුනහම මෙතෙක් කරලා තියෙන පසුගිය ධර්ම සාකච්ඡා සියල්ලක්ම වගේ ශ්‍රවණය කරන්න පුළුවන් ඒවා පුංචි පුංචි කොටස් වලට ප්‍රශ්න උත්තර වශයෙන් හදලා තියෙනවා දේශනා වෙනම හදලා තියෙනවා වෙනම සකසලා තියෙනවා එතකොට ඒකේ වීඩියෝ දර්ශනය වුණනම් එහෙම ඔඩියෝ හඬපටය විතරක් වුණනම් එහෙම කැමති විදිහකට අහන්න සලස්සලා තියෙනවා ඒ වගේම අප විසින් දෛනිකව සිද්ධ කරන දේශනා සියස රූපවාහිනී විකාශනයේ වෙනේවා ඒවා හැම එකක්ම වගේ එතුමන් අරගෙන ඒවා දම්සර වෙබ් පිටුවේ පළ කරලා තියෙනවා. ඉතින් කැමති කෙනෙකුට ඉතා පහසුවෙන් එතනට ගිහිල්ලා ඒවා පරිශීලනය කරන්න පුළුවන්. ඉතින් ඔබතුමාට අපි බොහොම විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. තව බොහෝ කාලයක් නිදුක්ව නිරෝගීව මේ කරන සමාජ මෙහෙවර සාසනික මෙහෙවර සිදු කරන්න තව තවත් කාය ශක්තිය චිත්ත ශක්තිය විවේකය නිරෝගී සම්පත්තිය සලසේවා කියලා අපිත් ආශිර්වාද කරමු සාදු සාදු හොඳයි ස්වාමින් වහන්සේ නවතිනවා තෙරුවන් සරණයි